ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ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 ගරු ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි අනෙකුත් සියලුම යෝගාවචර සංගතිසකින් අවසර අපි එක දිගට එක පිළිවෙලකට කරගෙන යන මේ භාවනා වැඩපිළිවෙලේ මේ භාවනාව අනුව කටයුතු කරමින් තමන් ලබා ගන්නා ඒ අත්දැකීම් වලට බුදුබණ මුසු කරමින් එහෙම නැත්නම් අවශ්‍ය මූල ධර්ම කරුණු ධර්ම කරුණු මුතු කරමින් අවත්වාගෙන යන මේ අධ්‍යක්ීම් සහ මූල ධර්ම දෙකෙන්ම සම්පූර්ණ මේ ධර්ම දේශනා මාලාවේ මේ තාක් අපි භාවනා කරන යෝගාවචරයේ ඉතාමත්ම සාධාන වීර්යයක් නිවැරදිව එල්ල කිරීමක් කියන මේ දෙක පුහුණු කරනකොට නොබෝ කලකින්ම ඒ යෝගාවචරය තුළ අවශ්‍ය කරන්නා වූ ඉන්ද්‍රිය ධර්ම බොහොම වේගෙන් වැඩෙන හැටි වෙන විදිහකට කියනවා නම් සතියක් සමාධියක් වැඩිලා එකලස් වෙන හැටි ඒ අනුව වීරිය සති සමාධි කියන මේ ධර්ම යම් අවස්ථාවක ඍජුව එකලස්ව ශක්තිමත් පැමිණෙනවා නම් ඒ අවස්ථාවේදී යෝගාවචරයාගේ සතිය වඩා වර්ධනය වීම වශයෙන් ඒ යෝගාවචරය තුළ සම්පජඤ්ඤය ප්‍රකට වෙන්න ගන්නවා. මේ යෝගාවචර පිළිසගේ අත්දැකීම අනුව ගත්තත් මේ ධර්ම දේශනාවට ගත වෙච්ච කාලය අනුව ගත්තත් මේ සඳහා සෑහෙන කාලයක් ගත වෙලා කියන බව හැබෑව. නමුත් අධ්‍යක්ෂපු යෝගාවචරයෝ තමන්ගේ අත්දැකීම් වලින් ආක්ෂි දෙනවා නම් ඒ අත්ෝ පිළිගන්නවා මේ කාරණාව කොහොමද සාවධානව වීර්ය පවත්වන්නේ කොහොමද අරමුණට එල්ල කරන්නේ කියන එක යම් කිසි කෙනෙක් ක්‍රමය හරියට දැනගත්තා නම් වැඩි කල නොගොස් නොගෝ කලකින් මේ මේ සම්පජාන්‍ය ඇති කරගන්න පුළුවන් කියන එකට සාක්ෂි දරනවා. මේක තමයි බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන දේශනාව කාණේ සඳහන් කරන්ට යෙදුනේ යම් කිසි කෙනෙක් ප්‍රඥා වන්දනන් යම් කිසි කෙනෙකුගේ මේ පාරමිතා ධර්ම සම්පූර්ණ වෙලා තියෙනවා නම් මේ විදිහට මේ ඒකායන මාර්ගයේ වූ සතිපට්ඨානයේ වඩන කෙනා එක සතියක් ඇතුළත අනාගාමි මාර්ගඵල ඥාන ලබා ගන්න පුළුවන් කෙලෙස් දුරු කෙරුවොත් හරියත් මාර්ගඵල ඥානය ලබා ගන්න පුළුවන්. ඒක තනං යොදන ශක්ති ප්‍රමාණයේ හැටියට තමන් ඒක තේරුම් ගත්ත ප්‍රමාණයට අගහන ප්‍රමාණයේ හැටියට සැලකිල්ල දක්වන ප්‍රමාණයේ හැටියටයි කියන්නේ. ඒ නිසා සෑම සිල් දෙනෙක්ම මේ සතිපට්ඨාන භාවනාව විශේෂයෙන්ම මේ සුද්ධ විපස්සනා භාවනා ක්‍රමයේ කරනකොට කළ යුතු දේ ඉස්ථානත් සංසුතෙන් දැනගන්න ඕනේ. එහෙම දැනගන්නවා නම් මේ තමන්ගේ පංචස්කන්ධය ඇතුලේ දෙවිලේ පවතින ආ වූ මේ ධර්මය නියම ක්‍රමයකට අවස්ථානය කරගන්න පුළුවන් වෙනවා. මානසිකාරයට නංවා ගන්න පුළුවන් වෙනවා. මේ මානසිකාරයට නංවා ගැනීමේදී මූලිකවම යෝගාවචරය ඉන්ද්‍රිය ධර්ම වඩනවා. මේ ඉන්ද්‍රිය ධර්ම වැඩිීමේදී යෝගාවචරයකට පැවරෙන නැත්නම් යෝගාවචරයාගේ වගකීමට යන කොටස තමයි ඉදිරිපත් වෙන අරමුණ සාධාරණව හිතවන්ත ඕනේ, වීර්ය කරන්න ඕනේ. ඒ යොදන හිත නිවැරදිව අරමුණට එල්ලෙන්න ඕනේ. මෙන්න මේ වැඩ පිළිවෙල දිගට යනවනම් යෝගාවචරයාගෙන් සිදුවිය යුතු වස්තිම් භාරය හමාරයි. ඒ විදිහට වීර්යය, ඒ විදිහට විතක්කය කියන එල්ලය හරියට යෙදෙනවනම් යෝගාවචරය හරියට කාරණා අවබෝධ කරගෙන යොදනවනම් සතිය කියන එක ඉබේම පහළ වෙනවා. මේ කියන දේවල් එකලස් වෙනකොට සමාධියට බොහෝම හොඳ පසුබිමක් ලැබෙනවා. මෙන්න මේ සමාධිය තුළ සතිය වඩා වර්ධනය වෙනවා. එන්නේ වාර්තේ වෙන ආකාරය තමයි අපි සෑහෙන විස්තරයක් සහිතව පසුගිය දවස් කීපයේ තුළ විස්තර කරන්න යෙදුනේ සංකජඤ්ඤය කියන මේ ලක්ෂණ පාළි වචනේ තුල. බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ සතෝ සංකජානෝ සතිමත් සංකජඤ්ඤය ඇතිව මෙන්න මේවා තමයි විපස්සනාව යම් කිසි කෙනෙක් තුල දැස ගැනීමට සහවුරු වීමට අවශ්‍ය කරන දේ. ඒ නිසා යෝගාවචරය මුලින් සතිය පිහිටීමේ ලකු ව්‍යාපාරක යෙදෙනවා. ඒ සතිය පිහිටීම සඳහා මේ සුද්ධ විපස්සනා කරන යෝගාවචරය මූලිකව මූල කර්මස්ථානයේ ඉන්දීම හැකිලිම හෝ වේවා ආස්වාද ප්‍රසවාසයේ හෝ වේවා එයම අරමුණු කරගෙන එයම ප්‍රධාන කරගෙන එයම වැදගත් කරගෙන ඉහියතාවු ඉන්දීමේ ස්වરૂපේත හැකිලීමේ ස්වરૂපේත ආස්වාද ස්වરૂපේත ප්‍රස්වාද ස්වરૂපේත යෑම විදියට සමාදාන වෙන විදියට නැවත නැවතත් වීර්යවන්ත හිත යොදනවා හරියට හිත ඒක එන්න කරනවා මේක අඛණ්ඩව කරගෙන කරගෙන යනකොට හිතේ ඒ සති කියන මූලික ඉන්ද්‍රිය ධර්ම වැඩෙනවා ඒ සතිය වීර්ය කියන දෙකේ ප්‍රයත්න තුළ සමාධියට ක්ෂණික සමාධියට මතුවෙන මතුවෙන අරමුණේ හිත එල්ලවි වැටි යනවත් සමගම හිතෙහි මේ මෙනෙහි කරන හිත හොඳට යාව සමීපව සාවධානව වැටි යන ගතියක තියෙනවා. එතකොට මේ தത്വයේදී මේ අරමුණයි ඒ හිතයි මූලට මූලලා සිටින අවස්ථාවේදී යෝගාවචරය කැමැති වුණත් යෝගාවචරය අකමැති වුණත් ධම්ම වවත්තාණේ සිද්ධ වෙනවා. ධර්මය ඇති හැටිය යෝගාවචරයට පේන්න පටන් ගන්නවා. සාවධාන හිතට මෙන්න මේක තමයි මේ අරමුණ බලාගෙන ඉන්න හිත. මෙනෙහි කරන හිත. මෙන්න මේක තමයි අරමුණ. එච්චරයි. එයින් පරිබාහිර වූ තමන් ඉත්‍රියතාව අරමුණ මොහා කරන්නා වූ ඒ අරමුණ තිබීදී වෙනානම විනාරමකට හිත දෙකද කරන්නා වූ බාහිර බලපෑම් නැහැ අරමුණයි හිතයි පමණ හොඳට වෙන්ව රැඳෙන්න ගන්නවා අපි මේක තේරුම් අරගත්තේ ධර්ම වවත්තානේ විදිහට. මේ විදිහට මූල කර්මස්ථානයේදී පුහුණු කරන යෝගාවචරය ඒ මූල කර්මස්ථානයේට අනතරින් පැමිණෙනා වූ බාහිරින් පැමිණෙනා වූ අනාරාධිතව පැමිණෙනා වූ අනිකුත් අරමුණු විශේෂ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අරමුණු මතුවීමේ හැටියට අර විද්‍යතම වීර්යවන්ත හිත උනන්දු හිත නැවත නැවතත් යොදවනවා. හරියට එල්ල කරනවා. එතකොට යෝගාවචරයක් එකම අරමුණක් නෙවෙයි මතුවෙන මතුවෙන අරමුණේ සූර භාවයටපත් වෙනවා. ඒ අරමුණේ ශනිකසනික වශයෙන් සමාධිය දියුණු කරනවා. සමාධිය යම්තාක් පවතිනවද ඒ තාක් මෙනෙහි කරන හිත අරමුණ හදාරනවා. අරමුණ කියවනවා. මේ කියවීම නිසා ධර්ම ස්වરૂපයේ ඇත්ත ඇති හැටි පියවරෙන් පියවර. සතුරුගේ දියක පොත් අරින්නා වගේ ක්‍රමක්‍රමයෙන් වැටෙන්න පටන් අර ගන්නකොට ක්‍රමයෙන් මේ අරමුණක් හිතක් අතර ඇත්තා වූ සම්බන්ධතාවයේ ආශ්‍රය වැඩි වීම නිසා හිත අරමුණ ඍජුව පිහිටනවා. මේ ඍජුව පිහිටනකොට තමයි වැටහෙනවා එක අරමුණක් කියලා කියන්නේ ඒ අතුල තුල විශාල රාජකාරි ගොඩක් තියෙනවා. ක්‍රියාපටිපාටියක් තියෙනවා. ඉස්සලා Taman දකින්නේ තින්දීම එකක් විදිහට නමුත් ඒ තුල මේ කියන විදිහට හිත ඍජුව පිළිදෙනකොට ඒ තුළ මහා ක්‍රියා රාශියක් පවතිනවා කියන එක ක්‍රියා වෙන්වෙන් වශයෙන් එකිනෙක වෙන්ව දක්කට රාශියක් පවතින බව අවස්ථා අධිර වශයෙන් පවතින බව වටහා ගන්න. ඒ වාගේ අධිර අධිර රාශියක් තියෙනවා නම් ඒ සෑම අධිරක්ම මේ කියන ඥාණයෙන් විල ගන්නා ස්වරූපයෙන් වටලා ගන්නා ස්වරූපයෙන් හසු කර ගන්නා ස්වරූපේ යනකොට ඒ අරමුණේ මේ පටන් ගන්නය මේ මැදය මේ අගය මේ දකුණු කෙළවරය මේ මැදය මේ වම් කෙළවරය මේ උඩ කෙළවරය මේ මැදය මේ යට කෙළවරය ආදී දිග සරසක සම්පූර්ණ අරමුණ දැක ගන්න වෙනවා ඒ මොකද අරමුණේ යතාව සෑම සියුම් කොටසක්ම වෙන වෙනම දකින්න පටන් අරගන්නවා ඒ වගේම යෝගාවචරය මේ වගේ ධර්ම දේශනාවලදී මේ ධර්ම අහනවා එහෙම අහලා මෙවෙන්න පුළුවන් ද මෙවා විකල නතර කියන දේවල්ද එහෙම නැත්නම් මෝහණයකටපත් කිරීමක්ද එහෙම නැත්නම් සත්‍ය දේ නොදැක්ක නිසා නොබලපු නිසා නොදැක්කද එහෙමනම් මම දැකගත යුතු ආදී වශයෙන් Taman වශයෙන්ම මේ ධර්මය විශ්ලේෂණය කරලා බලනකොට හිතේ දරා ගන්නකොට ඒ යෝගාවචරය මේ විදිහට භාවනාවට බහිනවා පරියන්ති වාඩි වෙනවා මූලාරමුණට දීර්යවන්ත හිත යොදනවා එල්ල කරනවා කරනකොට මේ කියන ධර්ම කොටස් ඒ කියන්නේ මූල ධර්ම සාමාන්‍ය වශයෙන්ම තමන්ගේම කිංගීම තුළ අස්පනා පිට පේන්න පටන් ගන්නවා. මේ තමයි සතිය දිනුනේ ආකාරය. මේ පෙනීමත් එක අරමුණක නමුත් මේ සා විශාල තොරතුරු දකින්නකොට පුදුම විචිත්‍රකමකටපත් වෙනවා. විවිධ භාවයකටපත් වෙනවා. මේ නිසා සම්පජන්ණියේ වැඩි එනකොට යෝගාවචරයා මෙන්න මේ කියපු අංග වලින් අඩුව තරමින් එක පැත්තක දිගේ තමන්ගේ භාවනාව දියුණු කරනවා. ඒ කියන්නේ අරමුණට කෙලින්ම ඍජුව මූල දෙන භාවයේ කො දියුණු කරනවා. එහෙම නැත්නම් ඒ ඍජුව මූල දෙන භාවයේ අරමුණු විචිත්‍ර වෙද්දී නොතලී සිටගෙන ඉන්න පුළුවන් ශක්තිය ඇති කරගන්නවා. සමහර විටක මතුවෙන අරමුණක කොටස් කොට දැක්කම මේ දිගසරස සම්පූර්ණ දැක ගන්නා ස්වරූපයේ කො වැඩෙනවා. එහෙත් විචිත්‍රතාවය වැඩෙනවා. එහෙම නැත්නම් වර්තමාන වශයෙන් Taman දකිමින් ඉන්නකොට මේක තමයි බුදුපතේ බුදු මහරහතන් වහන්සේලා ගමන් කළ මාර්ගය. මේක තමයි සම්‍යක් දෘෂ්ටිය. මේක තමයි සත්‍යය කියලා Taman වශයෙන්ම අත්දැකීමෙන් සන්තෝෂය ලැබෙමින් ඉදිරියට යනවා. දකින්න දකින්න මෙන්න මේ කියන විචිත්‍රතාවය. මේක ක්ෂණයක් තුළ දැක ගන්න පුළුවන් ප්‍රමාණය විවිධව විකඩව තේින්න පටන් ගන්නවා. මෙන්න මේකට අපි එදා හඳුනාගත්තේ සම්පජානනය. සංකේන වචනේ අර්ථේනාත් තුනක් පවතිනවා ඍජු භාවයේ පවතිනවා ආත්පසෙන් කියන ඔක්කොම කියන අර්ථේ පවතිනවා ස්වයං කියන තමා කියන තමා වශයෙන් කියන අර්ථේ පවතිනවා. ප කියන අර්ථේ විවිධත්වයේ විචිත්‍රත්වයේ පවතිනවා. මේ නිසා මේ විදිහට යෝගාවචරය ඍජු අධ්‍යක්ීමකට දැන් පෙළඹෙනවා. මේකට අභිපඤ්ඤා කියලා සඳහන් කරනවා. අභි කියලා කියන්නේ අභිමුඛයේ ඇති පඤ්ඤාව. නමුත් පාරමිතා ශක්තිය අඩු කෙනා එහෙම නැත්නම් මේ ධර්මයේ අහපු නැති කෙනා එහෙම නැත්නම් මේ ධර්මයේ Taman තුල කල්පනා ශක්තියක් වශයෙන් වදාහාගත්තේ නැති කෙනා මේක ප්‍රඥාවක් විදිහට සලකන්නේ නැහැ. මේක සංඥා දෘෂ්ටිය විදිහට සලකන්නේ නැහැ. කල්පනා කරනවා පේනවා තමයි ඉතින් මොකද? කියලා දැන් හරි. ඔච්චරයි තියෙන්නේ කියලා හිත පස්සට ඇද ගන්නවා. එහෙම නැත්නම් මේ විදිහේ උනන්දුව නැති කරගන්න. එහෙම වුණොත් ඒකට අභිප්‍රඥාව, අභිපඤ්ඤාව කියලා කියන්නේ. මේකට කියන්නේ නෙය්‍ය කියන පද පාලි පදේ පාවිච්චි කරන්නේ දස යුක්ත වශයෙන් මේක සඳහන් කරන්නේ. ඒ මොකද මේ තමයි තමා වශයෙන් ආධ්‍යාත්මික වශයෙන් ඇත්තදී අත්පනාපිත තියෙන දේ සත්‍ය දේ ප්‍රකට වෙනවා. මේකයි දැනගත යුත්තේ. ඒ නිසා පාරමිතා ශක්තිය ඇති කෙනා මේ විදිහට අරමුණක් හිතක් එල්ල වෙනකොට ඒ විසේ ලොකු ගෞරවයකින් ලොකු ඇදහිල්ලකින් තමන් මේ නෙය වස්තුවට ලං වුණා මේක මම ආත්පසින් දැනගනිමි මන වශයෙන් ප්‍රතිය වශයෙන් දැනගනිමි ඍජුව දැනගනිමි කියන විවිධව දැනගනිමි විචිත්‍රව දැනගනිමි කියන ඉදේපත් වෙනවා මේ නිසා යෝගාවචරය ලොකු වෙනසක් දෙයක් දිහා සාවධානව එල්ල කරලා බලලා ඒ දේ වටහා ගැනීම සම්බන්ධයෙන් ඒ ජීවිතයේ මෙතෙක් නොවුණු පරිවර්තනයක් සිද්ධ වෙන්න පටන් ගන්නවා. වෙන විදිහකට කියනවා නම් මේ අපි කවුරුත් අහලා තියෙනවා දැනුමක් ප්‍රඥාවක් හොඳට කෙනෙක් තුළ තහවුරු වෙන්න නම් ප්‍රථමයෙන් මේක සුතමේ වශයෙන් අහිලා තියෙනවා. ඒක වෙනත් විදිහකට කියනවා නම් මේ ලෝකෙ කිසිම ප්‍රඥාවක් නැහැ පළවෙනි පන්තියේ ප්‍රඥාව. ඔක්කොම පාවිච්චි වෙච්ච ඒවා. ඔක්කොම දැනගත්ත දේවල්. ඒ දැනගති යුත්තා වූ පාවිච්චි කළ යුත්තා වූ යම් තාර් ධර්ම කොටසක් තියෙනවා නම් ඒ සියල්ලම දැක්කා වූ සියල්ලම දන්නා වූ උත්මයට සර්වඥතා සර්වඥන් වහන්සේ කියලා සඳහන් කරනවා. සර්වඥන් වහන්සේ සියල්ලම දැනගත්තා. සියල්ලම දැකගත්තා. දැකගෙන දැනගෙන ඒ දැක ගැනීම තුළින් දැන ගැනීම තුළින් විමුක්තිය ලබා ගන්න ඕනේ කොටස් ටික සංග්‍රහ කරලා මහා කරුණාවකින් මහා ප්‍රඥාවකින් මේ 84000 ධර්මස්කන්ධයේ වශයෙන් ඉදිරිපත් කරන්න ඉන්නේ. අතට තියෙන්නේ අන්නේ අත්‍යවශ්‍ය කොටස් ටික දැක දැන ගැනීමයි. ඒ සම්බන්ධව අහලා තියෙනවා. ඒක ඒ සර්වඥතා ඥානයේ පළමුවෙන් ලබාගෙන ඊළඟට දැනගත දැනගත රැකගත යුතු ප්‍රධාන කොටස් ටික මේවයි කියලා වෙන් කරගෙන දැනගන්නවා කියන කස්වා භාවිත වැඩක්. බුදුරජාණන් වහන්සේගේ මහා ප්‍රඥාව විශ්වාස කරන්න ඕනේ. මහා කරුණාව විශ්වාස කරන්න ඕනේ. විශ්වාස කරලා උන්වහන්සේගේ දේශනා ක්‍රමයේ ඒ ධර්මයේ පැතිරුවා සත්‍ය මේ දේශනා ක්‍රමයට අහුම්කම් දෙන්න ඕනේ. සුතමේ ප්‍රඥාව ප්‍රථමයෙන්ම පිළිටව ගන්න ඕනේ. මේ විදිහට සුතමේ ප්‍රඥාව ඇති වෙනකොට ඒ යන්ති විදිහේ අලුත් වීමක් ජීවිතයේ ඉදිරියට තල්ලු වීමක් සිද්ධ වෙනවා. නොදන්නා දෙයක්, දත යුතු දෙයක් දැනගත්තා වෙනවා. ඒ අනුව සුද්ධයක් වෙනවා. මේ නිසා මේ සිංහත මේ පාරමිතා ශක්තිය දුද්දලය කල්පනා කරලා බලනවා. මුන්වහන්සේ මේ දේශනා කරන දේ ඇත්තක් වෙන්න පුළුවන්. පරෝජනයක් ඇති දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැතුව මුන්වහන්සේ ප්‍රත්‍ය අපේක්ෂාවෙන් බලාපොරොත්තු වෙනවාද? ශිෂ්‍ය අපේක්ෂාවෙන් බලාපොරොත්තු වෙනවාද? නංගු අපේක්ෂාවෙන් බලාපොරොත්තු වෙනවාද? මේ විදිහට Tamanට ඇහිච්ච දේ විවිධ පැති වලට කල්පනා කරලා Taman හොයන විමුක්තියට මේක යා වෙනවද, ගැළපෙනවද, කියලා කල්පනා කරනකොට කල්පනා කරනකොට යම් කිසි කෙනෙකුට තේරෙනවා මේ තුල සත්‍යලාභයක් හෝ වෙන ආමිෂලාභයක් නෑ මේක කියන්නේ මහා ප්‍රඥාවයි මහා කරුණාවයි පරණ මුන්වහන්සේ කාන්තේම කල්යාණ මිත්‍රෙක් නිසා මුන්වහන්සේ කියන දේ මම සදා බලන්න ඕනේ කියලා හිතනවා මේකට කියනවා ධම්ම විශේෂය ධර්මයේ කලකා බැලීම මේ විදිහට යම් කිසි කෙනෙක් අර ඇහිච්ච දේ මට හොඳයි මටමයි දේශනා කළේ මට මේ අත්‍ය සිද්ධ වෙනවා කියනකොට ඒක හිතේ ධාරණ. මේකට කියනවා ධාරණ ප්‍රඥා කියලා. සුණාත ධාරේක අහපු දේ දැනගන්නවා. නමුත් මේ දැනගත්ත දේ දැන් මේ යෝගාවචර පිළිස දින ගානක් මාස ගානක් මේ අත්හදා බලනවා වගේ මේ දැනුම Taman තුලින්ම අත්හදා බැලුවේ නැත්නම් අර අහපු දේවත් හිතානතා දැනගත් දේවත් ඇත්ත බව කවදාකවත් තහවුරු කරගන්න හම්බ වෙන්නේ. මොකද මේ අහතු දේ හිතාමතාගත් දේ හරියට පිටින් ගාපු සායමක් වගේ. ඒක ආභ්‍යන්තර දේවල් නෙවෙයි. ඒක ආභ්‍යන්තරගත වෙන්න නම් මේ Tamange ඇහිම් තුලින්, දැකීම් තුලින්, ආග්‍රහණ තුලින්, රස බැලීම් තුලින්, ස්පර්ශය තුලින්, හිතේ හිතේ ලබා ගැනීම තුලින් හුස්ම ගැනීම තුළින්, ඉන්දීම හැකිලිම තුළින්, අතදිග හැරීම නැවීම තුළින් ගණන් කිරීම යාමීන් දොර දොර කවුල් ඇරීම සූරු පිළිකර පරිහරණය කිරීම වැසිකිලි කැසිකිලි කිරීම ආදී හතර ඉරියව්වෙන් අවසාන වශයෙන් ඇසිපිල්ලන් ගැහිම දක්වා සෑම දෙයක් තුළම මෙහි සත්‍යයක් කියනවා කියලා දැනගන්න ඕනේ. ඒ දැනගත්තේ නැත්නම් අර සුතමේ ප්‍රඥාව කවදාකවත් ඇත්තයි කියලා තමයි තහවුරු කරන්න අමාරුයි. තමයි හිතාමතාගත්ත දේ වුණත් ඇත්තයි කියන්න අමාරුයි. දැන් මේ ධම්මවත්තානි සිද්ධ වෙන්නේ අන්න ඒක හාත්පසින්ම වෙනසක් භාවනාමය ප්‍රඥාව දිනු වෙන්න පටන් ගන්නවා. අන්න එතකොට මේ කියන කරුණු ඒකාන්තයෙන්ම කෙනෙකුගේ අභිවෘද්ධිය සඳහා කියපු දේවල්, දේශනා කළ දේවල්, දීපු උපදෙස් කියලා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි ඒ පිළිපදින්නා වූ සංඝයා කෙරෙහි විශේෂ ශ්‍රද්ධාව ඇති වෙන්න පටන් ගන්නවා. ඒ මොකද මෙන්න මේ විද්‍යු ප්‍රඥාවයි. මෙන්න මේ හාත්පස දැනගන්න ප්‍රඥාව නිසා. මෙන්න මේ තමන් වශයෙන්ම දැනගන්න ප්‍රඥාව නිසා. ඒ නිසා ධර්ම වවත්තාන අවස්ථාවක පහළ වෙන්නා වූ මේ සම්පජඤ්ඤේ කියන ඥානය වෙන ලොකු වෙනසක් යෝගාචර ජීවිතය තුළ ඇති වෙනවා. යම් තාක් මේ සම්පජඤ්ඤේ ආත්පස වැඩෙනවද ඒ තාග්‍රත යෝගාචරයා මේ ධර්මයේ දිහාවට ධර්මයේ ප්‍රධාන කරගෙන බුද්ධ සංඝ කියනා වූ මේ පුද්ගල රූප ස්වરૂප පවා පිළිගන්නා මට්ටමට ත්‍රිවිධ රත්නය පිළිගන්නා මට්ටමට යනවා. මේ නිසා තේරුම් අරගන්නවා ඇහිීමක දැකීමක ආග්‍රහණය කිරීමක පස බැලීමක ස්පර්ශයක හිතවිල්ලක ඇත්තා වූ දේ තමයි ඤෙය්‍ය කියලා කියන්නේ. දැනගත යුතු දේ. දැන් මම ඒකට මූල දීලා ඉන්නේ. කියලා තමන් කරන දේ පිළිබඳව ලොකු ඉදිරිපත් වීමක් ඒ පිළිබඳව ඇදහිීමක් ඒ පිළිබඳව ලොකු සැලකිලි භාවයක් ඇති වෙනවා. මේ විදිහට සැලකිලි භාවයේ වැඩි වේගන කටයුතු කරගෙන යනකොට යෝගාවචරය මෙතෙක්කල් තමන්ගේ මේ ශරීරය තුල අත්දකපු යම් යම් දේවල් වෙනස්ව විවිධව වැටෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට කියනවා නම් සමහර වෙලාවල් වල සාමාන්‍ය වශයෙන් වෙනදා පේන්න තිබුණු වේදනා ඉතාමත්ම දිනු වෙලා නොදැරිය හැකි මට්ටමට කුකුරු ගහන මට්ටමට තේින්න පටන් ගන්නවා. නමුත් යෝගාවචරය මේ සම්පජඤ්ඤය, සති සම්පජඤ්ඤයම එකම කරණ, එකම පිහිට, එකම ආධාරය කරගෙන මේ වේදනාව දිහා අන්න අර යොමු කරන ගතියෙන් යුක්තව නැත්නම් වීර්ය ඒ දෙකට යොමු කරවලා හරියට සාවධාන වේදියා බලාගෙන ඉන්නකොට මේ වේදනාව ඇතුලේ මහ විශාල වැඩ රාජකාරි ගොඩක් කුපුරු ගහන හැටි, අඹරවන හැටි, සාද කරන හැටි, විදින හැටි, අදින හැටි ආදී කොට ඇතව විවිධාකාර කොටස් දැක ගන්න. මේ විවිධාකාර කොටස් දැක ගන්න දැක ගන්න යෝගාවචරයට හිතෙනවා නම් ඒ වෙලාවට මේක තමයි කවදා හෝ දැනගත යුතු දේ. මේකෙන් පැනලා යන්නේක නෙවෙයි. ඒ නිසා මම මේ නියය ධර්මය දැනගත යුත්තාවම ධර්මයේ සාවධාන හිත පුළුවන් තරම් තැන්පත් කරගෙන ලබා ගන්න පුළුවන් තරම් විස්තර රාශියක් මෙහි ලබා ගත යුතුයි කියලා. අර වේදනාවෙත්ම වේදනාවේ ප්‍රකටන තැනෙතම හිත යොදාගෙන භාවනා කරනකොට නිින්ද පටන් අර ගන්නවා මෙතන එක වේදනාවක් නෙවෙයි. මෙතන වේදනා රාශියක සාමූහික කෘත්‍යයක් මෙතන තියෙනවා. මේ එක එකක් හරියට අහස් කූරක එනතන් ගිනි වෙඩි බෙහෙත් ටිකට එක එක වෙඩි බෙහෙත් කඳුලා පොකුරු ගැසමින් පිච්චී යනවා වගේ මහ විශාල වැඩ පිළිවෙලක් තියෙනවා. මේ විදිහට බලාගෙන ඉන්නකොට යෝගාවචරයට වැටෙන්න පටන් අර ගන්නවා මේ වේදනා කායික වශයෙන් කියෙද්දි නොදැන මේක දැනගතිතු දෙයක් වශයෙන් නොදැන මේක ඉවත් කරන අදහසින් මේක නැති වේවා දුරු වේවා අදහසින් හිතියොත් මේ වේදනාව විසා ගන්න අමාරුයි. මේ වේදනාවන් සා බය පහළ වෙනවා. මේ වේදනාවන් සා සැක පහළ වෙනවා. මේක මේ විදිහට බලනින්ද වටිනවද? මේක ලෙඩක්ද එහෙම නැත්නම් මේක මේක වැඩි අසාධ්‍ය තත්ත්වයකටපත් වෙයිද කියලා මේක සැක බය පහළ වෙනවා. නමුත් මේ සංතජාඤ්ඤය ඉස්තර කරගන්න යෝගාවචරයදල මේ වේදනාව දිහා බලන ඉඳින් ඉඳින් ඉඳින් මම මිනිසෙක් වශයෙන් මම සිල් රකින්න කෙනෙක් වශයෙන් මම භාවනා කරන කෙනෙක් වශයෙන් මම දැනගතිය යුතු නේය ධර්මයේ මායිකයටපත් උනා දැන් අතනහැර මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ඕනේ ශක්ති ප්‍රමාණයට නිහියත් ආ වූ ධර්මතා තේරුම් ගන්න ඕනේ කියන හැඟීමෙන් බලන ඉන්නකොට ඉන්නකොට වේදනාවේ ඇතිවීම තවත්නා නැදහරියේ අවසානයේ දක්වාන එක තීරුවට බලාගෙන ඉන්නකොට තේරෙනවා හිත ශක්තිමත් නම් හිත ගොනු වෙලා තියෙනවනේ සමාධිමත් වෙලා තියෙනවනේ අර කායික වේදනාව චෛතසික වේදනාව බවට පත් වෙන්නේ නැතුවම ගොඩින්ම ඉඳගෙන වේදනාව දිහා බලන්න පුළුවන්. යම් කිසි විදියකට මේ වේදනාව නැති කළ යුතුයි මේ වේදනාව අභාග්‍ය සම්පන්නක සතු එක්ක මේක ඇතුනේ අසවලා නිසාය නැත්නම් අසවල් දේ නිසාය කියන විදිහට කල්පනාට යෙදුනන ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් වේදනාව වැඩිලා Tamange හිත දුර්වල වෙලා වේදනාව විසින් හිත කාරණා. මොකද මේ සම්පජන්ණයේ දක්ෂ යෝග අවස්ථරයන් මේ නිය ධර්මයක් දැනගත යුතු ධර්මයක් ඉදිරිපත් වුණා කියලා ඒ දිහාවට සම්‍යක් විදියට සාවධානව හිතේ දාන ඉන්නකොට ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් හිත සද්ධාදී විදේ ධර්ම වැඩෙනවා. වැඩෙමින් වේදනාවේ උසස්ම රංගනය පවා වේදනාවේ උසස්ම වැඩ පිළිවෙල පවා වෙන් වෙනවා. හිතින් වෙන් වෙනවා. ඒක බලා ගන්න පුළුවන්. මේ විදිහට කායික වේදනා කොටෙකුත් තියෙන්න පුළුවන්. නමුත් ඒක මානසික වේදනාවක්, සායික වේදනාවක් වඩ පත්න කර ගන්න ඒ තාක් ඒ හිතේ සමාධිය තියෙනවා. සතිය තියෙනවා. ඒ නිසා තේරුම් අරගන්න ඕනේ මේ වගේ දරුණු වේදනා. විශේෂයෙන්ම මේ අවස්ථාවේ වේදනා ආදී දේවල් ප්‍රකට වෙන්න ගන්නවා. ඒ වෙනකොට තමන් ළඟ හුදෙකලාට මුවා තියාගත්ත ආයුධ ටික නැත්තම් මේ වෙලාවේදී පරදින්දි කියනවා. ඒ නිසා සතිය නිතරම මුහත් වෙලා තියෙන්න ඕනේ. සමාධිය නිතරම මුහත් වෙලා තියෙන්න ඕනේ. වීර්ය නිතරම මුහත් වෙලා තියෙන්න ඕනේ. මේ ආදී ධර්ම කොටස් සුත්ත මේ වශයෙන් ඇහිති ධර්ම කොට නිවත නැවත නැවතත් මේ වෙලාවල මතක් වෙනවා. මතක් වුණොත් නියම ආයුධය නියම වෙලාවට පාවිච්චි කරලා සතුටට නියම පාඩම ඉගෙන ගන්නවා. උගන්වනවා. අතරේ සමනොත් ඉගෙන ගන්න. මෙන්න මේ විදිහට වේදනා ධර්මයේ ඕනික ප්‍රකට වෙන්න පුළුවන්. සමාජයක සිටිවිලි එක රාශියක දිගට ඉඳ පටන් අර ගන්නවා. යෝග අවස්ථරය මේ තුල බලක් ඇති කරගත්තොත් මේක දිගට යාවි මේකේ මානසික ආසානයක් හැදෙයි එහෙම නැත්නම් මෙතන බැදී ඒක රැකී යුතු වෙන දෙයක් තියෙනවා කියලා හොයන්න ගත්තොත් අර හිත දෙකට වෙනවා කිසිලි යනවා සතිය එහෙම වෙනවා වීර්ය දුර්වල වෙනවා එතකොට අර කිසිලි වලින්ම ඉහළ යනවා භාවනාවක් එපා වෙනවා නැගිටින්න හිතෙනවා මොහොත් යෝගාවචරය ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් දිනු වෙන යෝගාවචරයක සාමාන්‍ය සාමාන්‍ය හිතේදී ජය අරගෙන මොමන්තේ අධ්‍යක්ෂින් තයි යෝගාවචරයක් නම් මේ හිතවිලි රාශිය එනකොට තේරුම් ගන්නවා මේ හිතේ රාශිය නිසා තමයි මම මෙතුආකල් සංසාරේ ඇවිද්දේ. මේක තමයි දැනගත යුතු දේ. මේක තමයි මට සංගවේදික පහර දීප සතුරා. අද නිය ධර්මයේ ඉදිරිපත් වුණා. මම මගේ සියලුම උපකරණ ආයුධ සූදානමින් තියෙන බව සැබෑන මූණ දෙනවා. මූණ දෙනකොට තේරෙනවා මේ සිතිවිලි රාශි. පැමිණෙන ආකාරයේ මෙහි දැනගත යුතු දේවල් ආදී විදිහට සිතිවිලිය දෙලින්ම මූණ දෙනකොට සිටිවිලි නිසා සමාධිය දෙවීමක් සතියේ තැබීමක් නැතුව ඉදිරියට යන්න පුළුවන්. මේ පමණක් නෙවෙයි. උණුසුම වැඩියෙන් කඩට වැටෙන්න පුළුවන්. මේ උණුසුම හා සමගම සිසිලස වැටෙන්න පුළුවන්. ඒ වාගේම ගලන වැగిරෙන ස්වરૂප, ආද බව, මෘදු බව, මොළොක් බව ආදී දේවල් හරියට මේ කුංචි දෙයක් ලොකු කරලා බලන කණ්ණාඩියකට දාපුවාම ඒක විවිධ විචිත්‍ර වැටෙනවා වගේ මේ ධර්මතා දැන් විශේෂ නාට්‍ය විශේෂ රංග දැක්වීම පවත්වන්න පටන් ගන්නවා. මේක යෝගාචර තේරුම් ගන්නවා. යෝගාචරය මහා භූතයන්ගේ භාෂාව තේරුම් ගන්නවා. අටවි ධාතු ඇවිල්ලා මම ආවා කියලා කියනවනේ ඒක හද බව කතා කරනවා. ඒකේ අත්තා වූ ගොරෝසු බව, බර බව වෙනවා. එනනම් බුදු බව, සියුම් බව, පැහැළු බව වෙනවා. මේ එනකොට යෝගාචරය ඈතදීම දැනගන්න ඕනේ අසවලා කියලා එහෙම නැත්නම් එයාගේ භාෂාව තේරුම් ගන්න ඕන. ඒ වගේම යම් කිසි වෙලාවක උණුසුම් සිතිල් ගති ඇවිල්ලා අනිකුත් අරමුණු ඉක්මවලා ඉන්නකොට තේරුම් ගන්න ඕනේ මේ අසවලා. මේ අසවලාගේ භාෂාව. ඒ වගේම අපෝ ධාතුව වැగిරෙන සුළු ස්වරූපේ ඉදු කරන බව සමහර වෙලාවට ඉතාමත් ප්‍රකට වෙනවා. ඒ ප්‍රකට වෙනකොට දැනගන්න ඕනේ මේ අසවලා ඇවිල්ලා. එයා තමයි මේ කතා කරන්නේ. එයාගේ භාෂාව මේකයි. වායෝ ධාතු ඉදිරිපත් වෙච්ච වෙලාවට හම්බරනවා අල්ලු කරනවා අදිනවා ධරණ ස්වરૂප පවත්නවා මේක වායෝ ධාතුව මේ විදිහට යෝගාවචරය අන්තජඤ්‍ය මට්ටමේ දියුණුවට යනකොට සූදානම් මේ යන්න ඕන මේකේ කන එක එක වෙස් සංඥාවක් නැතුව හටක් පවත්නවා මේ නටන වායයක් පාස අපි ඉඳගෙන ඉන්න පත්කඩේ ගසා දාලා නැගිටලා යන්න ගියොත් අපිට කවදාකවත් මේ අත්ව දැක ගන්න හම් වෙන්නේ නැහැ අපිට කවදාකවත් මේ අතනේ භාෂාව ඉගෙන ගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා යෝගාවචරය ක්‍රමයෙන් දිනු කරපෝ වීර්ය ක්‍රමයෙන් දිනු කරපෝ සතිය ක්‍රමයෙන් දිනු කරපෝ සමාධිය දවසින් දවසේ මේ එක එකනාගේ එක එක මහා භූතයන්ගේ කෝලක් එහෙම නැත්නම් සංනියතු දකින්නකොට දකින්නකොට දිනු දිනු කරගන්නවා දිනු දිනු කරමින් ඉදිරියට යනවන යෝගාවචරය ඒ ඒ දේවල් මතුවෙනකොට මතුවෙනකොට ඒකේ දේවල් ඉගෙන ගත යුතු දේවල් ලං කරගත යුතු දේවල් හැදෑරිය යුතු දේවල් කියලා මේක තමයි සම්‍යක් දෘෂ්ටිය මේක තමයි සත්‍යය කියලා ඒක විශේෂ විශේෂතාවක් ඇති කරනවා විශේෂ අදිස්ථාන පූර්වක වෙනවා විශේෂයෙන්ම ඉදිරියට යන ගතිය කියනවා මෙහෙම යනකොට යෝග අවශ්‍යයට වැටෙනවා බාහිර ලෝකේ උතුම් සුගුණය පවතින වේලාවක නම් මේ බාහ්‍ය ලෝකයට ආවේ රූප ධර්ම ත්‍රිත්ව ගුණේ නිසා අභ්‍යන්තර ලෝකෙ හැලමෙනවා. අභ්‍යන්තර ලෝකේ දාඩිය දාන උණුසුම් වෙනවා. ඉතින් ඉතින් ඉරියව් පහසුකම් නැති වෙලා යනවා. නමුත් යෝගාවචරය ඒ සෑම දෙයක්ම පටන් ගන්න තැන මැද අවසානයේ දක්වා බලන ඉන්නවනේ යෝගාවචරයට වැටෙනවා මේ අභ්‍යන්තරයේ මේ තේජෝ ධාතුව කුපිත උනේ අභ්‍යන්තර ආධ්‍යාත්මික වශයෙන් කුපිත උනේ අන්න අසවල් හේතුව නිසායි. මොකද අභ්‍යන්තර වශයෙන් ඇතිවෙනා වූ මේ තේජෝ ධාතුවේ වැඩපිළිවෙල මුලදීමත් යෝගාවචරය ධර්මානුකූලව බලන්න හිටියා. ඒක එනකොට බය වුණා නෙවෙයි. ඒක එනකොට හොඳයි කියලා බාරගත්තා නෙවෙයි. එනකොට එන බව දැනගත්තා. ඒ වගේම තේජෝ ධාතුව බව දැනගත්තා. දැනගෙන ඒක දිගට ඇවිල්ලා ඒක පෙළෙන ස්වරූපය ඒකෙන් දවන තවන ස්වරූපේ දිගට තියෙද්දි හිතෙන් දැවෙන්නේ නැතුව හිතෙන් තැවෙන්නේ නැතුව අර වේදනාව දැවීම් ස්වરૂපයේ දිහා ධාතු අවධාන ස්වરૂපයෙන් බලන්න හිටියා. ඒ වගේම අවධානයේ මේ බාහිර තේජෝ ධාතුව කියන හේතුව නැති යාම නිසා අභ්‍යන්තර තේජෝ ධාතුව සමනය වුණා ශිසිලසටපත් වුණා. මේපත් වීමත් යෝගාවචරය සතියෙන් බලන්න හිටියා. එහෙමනම් යෝගාවචරය තේරෙනවා මේ ඇතුළත ඇති වුණා වූ මේ ගුණසුම පාසුතර භාවය, පෙළෙන ගතිය, දැවෙන පැවෙන ගතිය මෙන්න මේ විදිහටයි පහළ වුණේ. මේ විදිහට යෝගාවචරයට මුලමෙද අග වශයෙන් පවිත්‍රව ඍජුව තේින්ම දැක ගන්න පුළුවන් වෙනවනේ ඒක වචනේ පරිසමාර්ථයෙන් ධම්මවත්තාණය කියලා කියන්නේ. මේ ධම්මවත්තාණය මේ විදිහට තේජෝ දහයෙන් පමණක් නෙවෙයි. අපෝ දහයෙන් පමණක් නෙවෙයි. වායෝ දහයෙන් පමණක් නෙවෙයි. පඨවි ධාතුවෙන් පමණක් නෙවෙයි යම් තා කර්මණු මත වෙනවා ඒ සෑම අරමුණකම යෝගාවචරය හිත විසුරුවමින් හිත පතුරවමින් නමුත් සතිය කඩා ගන්න නැතුව සමාධිය කඩා ගන්න නැතුව පිටට පවස්සන්න ඕනේ. මේව පවත්නකොට යෝගාවචරයට මේ සෑම මතුවෙන අරමුණකම ඒ අරමුණේ පච්චත්ත ලක්ෂණයේ වශයෙන් හෝ ඒ කියන්නේ ඒ අරමුණෙට අපි කියනවා නම් උණුසුමට උණුසුමේම ආවේනික ලක්ෂණ. රසවන ගතිය, මෝරණ ගතිය, උණුසුම් කරන ගතිය. මේක උණුසුම් ධාතුව තේජෝ ධාතුව මත වෙනකොටම අපිට ආශාවක් ඇති කරගන්නත් නැහැ. මේක බඩ නොවේවා මේක පිටාරිමේ දුරු වේවා නැති වේවා කියන තරහා ධාතුත් නැහැ. මේ නිසා යෝගාශ්‍රය තේජෝ ධාතුව තේජෝ ධාතුව වශයෙන් මධ්‍යස්ථයෙන් ගෙන බලනකොට මේ තේජෝ ධාතුව මත වෙච්චහම තේජෝ ධාතුවේ ඒකම ආවේනික වූ ඒකම සෝතිය වූ ලක්ෂණ මෙවය කියන ඒ තේජෝ ධාතුවේ ස්වභාව ලක්ෂණ යෝගාවචරයට දැනගන්න හොඳ අවස්ථාවක් ලැබෙනවා. ඊගාවට සමහර විටක ඒ ස්ථානයේදීම සිසිලස මතුවෙන්න පුළුවන්. මේ සිසිලස මතුවෙනකොටත් ඒ යෝධ ධාතුවට වගේම උණුසුමට වගේම යෝගාවචරය මැදිහත් සිටින් බලා ඉන්නකොට මේ උණුසුම ඇති වෙනා වගේම සිසිලස ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. මේ විදිහට වැඩි වෙන බව, පද කරන බව, කොළවන බව, සලන කරන බව, ධාරණ බව, පීඩු කරන බව ආදී විවිධාකාර ලක්ෂණ මතුවෙනකොට යෝගාවචරය මධ්‍යස්ත වශයෙන් ඉඳගෙන එහි ඇත්තා වූ අත්‍යන්ත ලක්ෂණ ඒකට පච්චත්ත ලක්ෂණය කියලා කියනවා. ස්වභාව ලක්ෂණය කියලා කියනවා. අරමුණටම මේ ස්වභාව ලක්ෂණය දැනගන්නවා දැනගනිමින් දැනගනිමින් සෑම අරමුණකටම ආරාධනා පූර්වකව සාදර භාවනාවක් දිගට කරනවා නම් මේ සෑම අරමුණකටම පොදු ලක්ෂණකුත් කියනවා කියනක වැටෙනවා. මේ මොකද? ඇති වුණොත් නම් නැති වෙනවාමයි. උණුසුම් ධාතුව ඇති වුණා, පෙළුවා, වද දුන්නා, නැති වුණා. සිසිලත ඇති වුණා, සැප දුන්නා හොඳයි කියලා හිතුණා නැති වුණා. තද කරන බව ඇති වුණා ඒක කරන්න ඕන කෘත්‍ය කරා නැති වුණා. චලනය කරන ස්වරූපේ මතු වුණා නැති වුණා. මේ මතු වෙන වෙලාවට බොහෝ විට යෝගාවචරය පච්චත්ත ලක්ෂණයට එරු ගන්නවා. දැන් මේ ආවේ අසවල මේ තමයි යාගේ භාෂාව යාගේ කටහඬ. වායෝ ධාතු ආවන චලනය කරන ධාරණ පෙරපණ අම්බරවන ගති. එතකොට තේරුම් අරගන්න මේ අසෝලාවේ කටහඬයි. ඊගාවටම යෝගාවචරය මේ විදිහට නැවත නැවතත් නැත්නම් අනන්ත අප්‍රමාණ වාර ඉන්න යන්න පටන් අරගන්නකොට තේරුම් අරගන්නවා ඔය සෑම කෙනෙකුටම පොදු ලක්ෂණකුත් තියෙනවා. ඒ මොකද්ද? නැති. මෙන්න මේ විදිහට යෝගාවචරයේ හිත වීර්යෙන් සතියෙන් සමාධියෙන් උදේට එකලස් වෙලා ඍජු වෙලා භාවනාව යාදෙන වෙලාවට ගොනුවට එන වෙලාවද මේ එක අරමුණක නැත්නම් මතුවෙන මතුවෙන අරමුණක් පාසා අරමුණට ස්වභාවික වූ ලක්ෂණ ඒ ඇත්තම ආවේනික ලක්ෂණ. ඒක අනිත් ධාතු ස්වරූපයෙන් වෙනස්ව දැක ගන්න පුළුවන් වූ ලක්ෂණක් වැටෙනවා. මේ සෑම ලක්ෂණක්ම දකිනකොටම ඒ සෑම දෙයකට එකිනෙකට වෙනස් වුණත් පොදුවේ පවතින ආව ලක්ෂණ තේරුම් ගන්න. මේ විදිහට තේරුම් අරගෙන භාවනාව ගෙනියන්න ගෙනියන්න යෝගාචරය මෙතෙක් කරගෙන ගිය වැඩ පිළිවෙල ඇත්තා වූ සැකත අවුල් දැන් නැති වෙලා නිර්වද්‍ය භාවයක් වැටෙන්න පටන් අර ගන්නවා. මේ විදිහට නිර්වද්‍ය භාවයේ වැටෙන්න වැටෙන්න වැටෙන්න යෝගාචරයාගේ මුල් හිත භාවනා හිත මූල කර්මස්ථානියේම නැවත නැවත දිගට ගෙනියන්න පහසුව ලැබෙනවා. ඒකට හේතුව මොකද මූල කර්මස්ථානයේ සමහර විටක අපිට ඉන්දියන හැකිලීම් වශයෙන් ආස්වාද ප්‍රසවාසයේ වශයෙන් කිසියම් භාවයකට පත් වෙන්නේ ඉඳ තියෙනවා. මොකද කය වශයෙන් හිත වශයෙන් දැන් සංපස් ස්වરૂපේ නිසා. ඒ වාගේම මේ මූල කර්මස්ථානයේ ඇතුළත ඇත්තා වූ ආපෝ ගති, තේජෝ ගති, වායෝ ගති ආදී කොට ඇත්තා වූ සියලුම ධාතු කොටස් අර මූල කර්මස්ථානයේ ඉක්මවාගෙන ප්‍රකට වෙන්නත් ඉඩ තියෙනවා. මූල කර්මස්ථානයේ බාහිර ශරීරයේ අනිකුත් තැන්වල ඒ වගේම මහා භූතයන් ක්‍රියාත්මක වෙන හැටි සමව වැටෙන්න ඉඩ තියෙනවා. මේ අතරතුර ඇහෙන් සිදුවෙන්නත් ඉඩ තියෙනවා. ඒ අතරතුර සිතින් දැකීම් සිදුවෙන්නත් ඉඩ තියෙනවා. කල්පනා පහළ වෙන්නත් ඉඩ තියෙනවා. නමුත් යෝගාවචරයේ ගුණයක් දෙල්ලයක් නැතිනම් භාවනාව කොයි අපිට යොමු කළ යුතුද කියන එක කලෙලියක් කලකොල්ල මේ කලෙලියක් නැතිනම් යෝගාචරය මේ සියල්ලම එකම තලයේ කියලා දැක ගන්නවා. එහෙම වුණොත් භාවනාව අවුල් වෙනවා. නැත්නම් ගොනුවක් යොවක් නැති වෙනවා. උතු සූජේත කියන විදිහට අපි වඩා ඍජු වෙනවා. මේ වඩා ඍජු භාවය කියලා කියන්නේ මේ තියෙන අස්වසිල්ල තුල යෝගාවචරය පුළුවන් තරම් තමන්ගේ මූල කර්මස්ථානය ඇහෙන් ගිලීලා යන්න දෙන්නේ නැතුව අස්මානේ පිටට පයින් දෙන්නේ නැතුව මේ විවිධ දේවල් දකිද්දීම මූල කර්මස්ථානයේ විශේෂයි එල්ලේ තියාගන්නවා මෙන්න එළිය තියාගන්නකොට යෝගාචර තේරෙනවා මේ ගති වේදනා කුමසුන් සිසිල් ගති හද කරන ගති ඔක්කොම එක්කෝ මේ අර පරමුණ ඇතුළත පවතින්නේ මුල් කර්මස්ථානයේ ඇතුළත පවතින්නේ එහෙ නැත්නම් බාහිරට පවතින්නේ මේ මේ ඔක්කොටම හාත්පසින් වෙනස් වූ ශබ්ද ඇහෙනකොට ඒකත් යෝගාවචරය ගන්නවා මේකයි මූල කර්මස්ථානේ මෙන්න මේකයි බාහිරින් ඇතිවන ශබ්දය ඒ ශබ්දේ දිහා බලාගෙන ඉන්නකොට මූල කර්මස්ථානේ මොකද වෙන්නේ නැත්නම් මෙනෙහි කරන හිතට මොකද වෙන්නේ? නමුත් අස්ස සිල්ලක් ලැබු ගැනීම නැවතත් මූල කර්මස්ථානට එනවා. මේ විදිහට මූල කර්මස්ථානියටම සම්බන්ධ කරගන්න. ඒකම අනුරූප කරගන්න. අනිකුත් අධ්‍යක්ීම් දිගට භාවනාව යනවන හරියට විවිධ මල් එකම නූලක අමුණමින් මල් දානයක් ගොතන්න වගේ විසිරි පැතිරි යන්න දෙන්නේ නැතුව දානයකට ගෙතෙන්න වගේ භාවනා අරමුණු මූල කර්මස්ථානයේ කියන තේමාව දිගේම ගොඩ වෙන්න පටන් ගන්නවා. එහෙම නොවුනොත් මේ අවස්ථාවේදී යෝගාවචරය විවිධ දේවල් දකිවි දැනගනිවි. නමුත් ඒවා ප්‍රමුඛතාවයේ අනුව වැදගත් දේ වැදගත් විදිහටත් නොවැදගත් දේ නොවැදගත් විදිහටත් දැනගන්න බැරි වීම නිසා කල්පනාව මතුවෙනවා. මට දැන් අනිත්‍ය පේනවා, මට දැන් දුක පේනවා, මට දැන් අනාත්මය පේනවා කියන තමන් අර ගන්න සුතමේ ඥාන කල්පනාවට ගත්ත දේවල් අතෙන්ට දාගන්න. එහෙම වුණොත් භාවනාවේ නිර්වද්‍යකම භාවනාවේ පිවිතුරුකම භාවනාව භාවනාව වශයෙන්ම වැඩෙන ගතිය නැති වෙනවා. මේ නිසා යෝගාචර ප්‍රවේශන වෙනවා. පිටින් මොහොන් දාන්න යන්න ඕනේ නැහැ. Tamanට තියෙන්නේ Tamanගේ දැන් වීර්ය සති සමාධිය හොඳ නිසා හිත යොදන යොදන දේක තුල මේ මහා භූත ධර්ම නැත්නම් ධර්මතා දෙන්න පටන් අර ගන්නවා. නමුත් මේ වැටහීම නිසා තමන්ගේ මූලික වැඩේ මූලික වගකීම හිතෙන් පන්න ගත්තොත් ඒ කියන්නේ අමාරුවෙන් හෝ අපීරුවෙන් හෝ තමන්ගේ අස්මානේ තබාගතිය යුත්තා වූ මූල කර්මස්ථානයේ ගිලිහුණොත් ඊට පස්සේ අර අධ්‍යක්ීම් තීරමකට බේරුමකටපත් වෙච්ච නැති විසිරී ගිය මල් පිට මල් බන්දේශයක් මල් මේශයක් වගේ හිටිනවා ඒක ඒක එතකොට හැමුණුවා වෙන්නේ නැහැ ඒ නිසා යෝගාචරය මේ ස්ථානයේ ඉදිරියට යආගන්න බැරි තත්යකටපත් වෙනවා වෙන විදිහකට කියනවනම් මේ යම්කිසි වැඩපිළිවෙලක පවතිනා වූ මේ හේතුව නිසා මේ ඵලය එනවා මේ ඵලය නිසා මේ හේතුව එනවා ආදී කොට ඇත්තා වූ ඒ මහා ඕනම සංසිද්ධිය ගත්තා වූ මේ හේතුඵල සම්බන්ධතාවයේ කියන යටි නූල අතපහ වෙනවා මුතුනේ පියවර කරා මැන්න වෙනවා. ඒ නිසා යෝගාචරය ඒක අතපහු කරගන්න නැතුව, යටිපහු කරගන්න නැතුව, දිශා මාරු කරගන්න නැතුව යන්තන සමහර වෙලාවල් වල මූල කර්මස්ථානයේ සම්පූර්ණම ගිලිලා යන්නත් ඉඩ තියෙනවා. මේ ධාතු ස්වරූපෙම ප්‍රකට වෙන වෙලාවෙදී. නමුත් හැකි පළම වෙනි අවස්ථාවේම යාන්තමට දකින්න පුළුවන් කොටම එහිම ගැලී සිටින්න ඕන. මූල කර්මස්ථානයේම ඇලී සිටින්න ඕන. මෙහෙම කරගෙන යනකොට යෝග අවස්ථරයට පැහැදිලිවම පේනවා මේ මූල කර්මස්ථානයේ වේවා ඒන් පරිබාහිර හෝ වේවා මතුවෙන මතුවෙන මේ විදිහේ හද වෙන ගති, පෙරපෙන ගති, උණුසුම් ගති, සිසිල් ගති ආදී සෑම දෙයක්ම මොන්නේ තරම් විසදව මොන්නේ තරම් පැහැදිලි ඥානීය තුළ බැලුවත් මේ එකම ගතියකවත් ස්ත්‍රියාවක් නැහැ. මේ එකම ගතියකවත් පුරුෂයෙක් නැහැ. මේ එකම ගතියකවත් ආත්මයක් නැහැ. මේ එකම ගතියකවත් සත්පුද්ගල භාවයක් නැහැ. නිත්‍යව නිස්සත්ත්ව ශුන්‍ය ස්වરૂපේ ගත ගන්න පුළුවන්. මේ තමයි ඒ ධම්ම වවත්තානේ උච්චතර අවස්ථාවයි. මේ විදිහට බුදු ධාතු කොටස පමණයි. නමුත් යෝගාචරය මූල අරමුණේ මූල කර්මස්ථානයේ ගිලිහගන්නේ නැහැ. මූල කර්මස්ථානයේ දකින්නේ මේ මේ විදිහට බුදු ධාතු ස්වરૂප මුළුආතර හිතට මුසු වෙන්න දැක ගන්නට හලස්වන්න සලස්වන්න හිතේ පැවතිනවා නම් යම් අවස්ථාවක මම පුද්ගලයෙක් මම පුරුෂයෙක් මම දකිය යුතුයි මම ඇසිය යුතුයි මම සැප විඳිය යුතුයි අනිත්‍යත්වය ගැන නොසලකා හෝ සැප විඳිය යුතුයි කියලා යන්ක විදියේ තිබුණා නම් හිතේ දික්තිගත ස්වરૂප මේ වෙලාවේදී බෙදෙනවා මේ නිසා යෝගාවචරය මේ ධම්මවත්තානේ පත්න්නේ එක ක්ෂණයක් න ඒ ක්ෂණය තුළ ආත්ම දික්තිය බිඳිනවා සක්කාය දික්තිය බිඳිලා යනවා මේ බුද්ධලයා ඒ යෝගාවචරය මේකයි සම්මාදිට්ඨිය මේකයි සත්‍යය මේක නියය ධර්මයේ මේ නිසා මම මේ ක්ෂණය දෙකොටට දික් කරගන්න ඕනේ නැත්නම් මම මේ සතිය මේ සමාධිය ඊගා මොහොතටත් මේ විදිහටම දික් කරගත යුතුයි මේ අරමුණ දිගටම විසදව බැලිය යුතුයි කියලා ඉදිරියට යනවනේ තවත් ක්ෂණයක් මේ අනන්ත අප්‍රමාණ සංසාරේ නොතිබුණ විදිය ආලෝකයේදී තමන්ගේ ආත්ම දිට්ඨිය බිඳය මේ විදිහට ක්ෂණයක් ක්ෂණයක් පාසා මේ தত্ত্বය දිගට දැන දැන දැක දැක අවබෝධයෙන්ම පවත්වනවනේ යෝගාවචරයේ භාවනා කාලය තුලම කිසියම් මේ ditthi වාදයකින් ප්‍රධාන කරත්තා වූ මේ සක්කාය ditthi නොපෙළී ගත කරන්න පුළුවන්. නමුත් යෝගාවචරය වාඩි වෙන වෙලාවල් වලදී නැගිටින වෙලාවල් වලදී යන්නේන වෙලාවල් වලදී කතා බහ කරනකොට ආහාර ගන්නකොට පින්න පාති වදිනකොට වෙනකොත් වැඩ කරනකොට සතිය කැඩෙනවා නම් සමාධිය කැඩෙනවා නම් මේ කාලය තුල ඒ සතියෙන් තොරව සමාධියෙන් තොරව මේ ශරීරේ ක්‍රියාත්මක වෙනකොට තමයි පේන්න ගන්නව මේ එක මොහොතක මම මේ ඉරියව්වෙන් හිටියා තව ටිකකින් බලනකොට තව ඉරියව්වක්. සක්මන් කර කර ඉන්නවා. හිත වෙලාවකින් සතිය කැඩිලා. කැඩිලා බලනකොට දැන් තමයි පරියන්කේ. එතකොට අර කොතනින් ගිලි වුණාද දැන් කොතනින් මතු වුණාද කියලා අතරමැද සම්බන්ධය කැඩෙනවා. කැඩෙනකොට සැක පහළ වෙනවා මේ කාලය තුල මොකද වුනේ? කවුරු හරි මේක ඇතුලේ ඉඳගෙන මේක එක්ක ක්‍රියාත්මක කරනවා එහෙම නැත්නම් බාහිරේ ඉඳගෙන අසීමිත බල ඇත්තා වූ දෙවි එහෙම නැත්නම් වෙන සර්ව බලධාරී කෙනෙක් මේක ක්‍රියාත්මක කරනවා දෝ කියලා අන්න අර නොදන්නාකම නිසා නොදක්කා වූ කපි නිසා අර තුල සැකරින්දනවා අපි සාමාන්‍යයෙන් කල්පනා කරුවොත් බෞද්ධ වශයෙන් කවුරු හරි මතක් කරුවොත් ඔබ තුල දෙවියෙක් විසින් මේක මවනවා කියන පිළිගැනීම තියෙනවා කියලා කවුරු හරි කිව්වොත් අපිට බොහොම කේන්ති අන්තරත් ඒක දෙනවා. අපිට එහෙම අදහසක් නෑ අපි ඒකාන්තයෙන්ම බෞද්ධයෝ කියලා කියන්න පුළුවන් වෙනවා. එහෙම අපි බාහිරේ කිව්වට අපේ ක්‍රියා වැඩ පිළිවෙලේ එහෙම එකක් නැත්තම් බුදුරජාණන් වහන්සේ සත්‍යයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ දේ ඇත්තයි. ඒ නිසා උන්වහන්සේ ගතේ තිතේ නිසින්නේ ආදී විදියට සම්පජානකාරී වෙන්නේ කියලා කියදී ඒක පිළිගන්නේ නැහැ. තමන්ට ඍෂිසේ ඇවිදිනවා ඍෂිසේ කතා කරනවා ඍෂිසේ වේගවත්ව වැඩ කරනවා නමුත් ඒ තුල මේ වේගවත් වැඩ කිරීම නිසා අසතියෙන් අසම්පජානීය කාර්ය වැඩ කිරීම නිසා Taman තුල මේ සත්පුද්ගල ආත්ම භාව ඇති වෙන්න ඉඩ තියෙනවා මේ සත්පුද්ගලයාට නැත්නම් මේ ජීවාත්මයට අනකරන්නා වූ પરමාර්ථයක් පිටින් තියෙනවා කියන මේ දිට්ඨිය ඇති වෙන්න තියෙනවා කියන එක කිව්වොත් නම් හේත්‍යන්ට ඉඳ තියෙනවා නමුත් සිටුවෙන්නේ නම් ඒ ටිකමයි තමන්ගේ චර්යාව තුළ ඉන්දිය සංවර සීලය ආදී කොට ඇත්තා වූ සංවර සීලේ මාර්ගයේ අනුග්‍රහය දක්වන්නේ නැතිනම් මේ භාවනාවේදී මතුවෙන මේ ධර්මවත්තාන මේ සම්පජාඤ්ඤයේද යෝගාවචරයාගේ භාවනාවේ තැන් තැන් වල නොපැහැදිලි නොතේරෙන තැන් ඇති වෙනවා මේ නොතේරෙන තැන් කවදාකවත් අපි දන්නේ නැහැ කියලා පිළිගන්න කැමති නැහැ අපි හිතින්ම ආගත්ත දෙයක් බොල් බොහෝ මතයක් මෙතෙන්ට රිංගනවා මේ රිංගීම නිසා සහාම සැකය පවතිනවා ඔය කොච්චර කෙරුවක්වත් මේ මට මේ වේදනාව එන්නේ මේ මට මේ උණුසුම දැනෙන්නේ අසවලාගේ වැරද්ද නිසා නැත්නම් අසවල් දේ නිසා මම නොදන්න මට පාලනය කරගන්න බැරි මහා බලවත් විරුද්ධකාරයෙක් නිසා මෙන්න මේ විදිහට හිත දුර්වල කරගන්න අභූත හේතු හේතු කාරණෝ ඉදිරිපත් කරගනිමින් අපි මේ හිස්තැන් වසා ගන්න අපි උත්සාහ කරනවා මේ தત્ත්වයේ එන්නේ නැහැ අඛණ්ඩව සතිය පවත්වන කෙනාට. එහෙම නැත්නම් කැඩ කඩ වී හෝ කමන්නේ. මේ කඩවීම පිළිබඳව අවධානයේ සතිය පවත්වන කෙනාට මේ විදිහේ අඳුරු ස්ථාන, සම්මෝහ ස්ථාන, කලකොල ස්ථාන ආදී වෙන්න පටන් ගන්නවා. මේ නිසා යෝගාවචරය මේ සම්පජඤ්ඤ අවස්ථාවට භාවනාවේ එනකොට අද මේ බොහෝ දිනක අත්දකින්න විදිහට ඉතාමත්ම ආදරයේ පිහිටවලා ඉතාමත්ම ගෞරවයෙන් අනුග්‍රහ දක්වන්න සීලෙන් අනුග්‍රහ දක්වන්න ඕනේ. මේ වගේ ධර්ම කතාවක අහුකන් දීමේ සුතමේ අනුග්‍රහය දක්වන්න ඕනේ. මේවා තමංගේ හිත තුළට ධර්ම බවතහනතුයි ලංකර ගැනීම වශයෙන් සාකච්ඡා අනුග්‍රහිතේ පවත්වන්න ඕනේ. සමාධි අනුග්‍රහිතේ පවත්වන්න ඕනේ. මේ විදිහට පැවැත්වුවේ නැතිනම් ඒ සමහර විටක භාවනා කරනකොට හොඳට මහා භූත ධර්ම ඒ ඒ වාගේ භාෂා ඒ ඒ වාගේ හැසිරීම් තේරෙනවා. නමුත් නොතේරෙන පැත්ත වැඩි. තමන්ගේ ඉරියව් තමන් පවත්වන වේලාවේදී ඉඳ ගන්න වේලාවේදී මුලින්ම ඉඳ ගැනීමේ චේතනාව ඉදිරිපත් වෙනවා. ඉඳ ගැනීමේ චේතනාව දිගින් දිගට දිගින් දිගට පියවරෙන් පියවරට අවස්ථාවෙන් අවස්ථාවට දිගට පවතින තාක්කල් ඒ ඉඳ ගැනීමේ චේතනානුරූපව තමන්ගේ ශරීරයේ ඉරියව්ව වෙනස් වෙනවා. යම් කිසි කෙනෙක් මේ පරියන්කේදී ලැබපු අත්දැකීම මේ විදිහට ඉඳ ගන්න වෙලාවේදී ඉතාමත්ම දෙදෙක් වගේ බොහොමත්ම හෙමිනිට ඉඳ ගනිමින් හිඳ ගනිමින් මේ වේදනා චේතනාවත් චේතනා රූප පහළ වෙන රූප වෙනස් වීමක් කියන එක දැක ගන්නවනේ ඊ අතරමැද කිසිම තැනක නොදැක්ක වෙලාවක් නැහැ සතියේ ස්පර්ශ නොවිච්ච වෙලාවක් නැති නිසා යෝගාවචරයට වැටෙනවා කිසිම සරල බලධාරී දෙවියෙක් මේකට බලපානවා නෙවෙයි මේ ශරීරය තුල Taman නොදන්නා හෝ දන්නා හෝ සත්පුද්ගල ජීවිත ආත්ම ස්වરૂපයක් නැත්තා නෙවෙයි. මේ නාම ධර්ම සහ හේතු ධර්ම අතර සම්බන්ධයක් තියෙනවා. මේ සම්බන්ධයේ තියෙන බව වැටෙනවා. සම්පූර්ණ වෙච්ච මේක දිගට පවත්වා. මේ විදිහට යෝගාවචරයා මේ සම්පජඤ්ඤ අවස්ථාවටපත් වෙනකොට තමන්ට විෂද වෙන ප්‍රකට වෙන මේ ධර්ම ස්වરૂප ඒ ඒවත් සමග ආශ්‍රය කරන්නා වූ උපත්ථානයේ පදත්ථානයේ දෙන්නා වූ ධර්ම විසද වෙන විදිහට අකණ්ඩ භාවයෙන් මේ වෙලාවේ අනුග්‍රහය කෙරුවේ නැත්නම් තාමත් මිත්‍යා ප්‍රතිපත්ති අවිද්‍යාව කියන වැරදි බොල් පුහු මත වලින් රැවටෙන ස්වරූපය ඇති වෙනවා. ඒ මොකද හරියට හරිදී හරි හැටියට නොදකපු නිසා. ඇත්ත ඇති හැටියට දකින්නවනම් වාඩි වෙන වෙලාවේදී චේතනාව ඇති වෙනවා ඒ චේතනාවට පූර්වකව වාඩි වීම සිදු වෙනවා පරියන්කේ අවසානයේදී දැන් ඇති කියලා හිතවිල්ලක් ඇති වෙනවා ඒ අනුව නැගිටීමේ ආසාව නැගිටීමේ චේතනාව පහළ වෙනවා ඒ අනුව ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් එක එක එක එක ඉරියව් වෙනස් වෙන වෙනස් වෙමින් ඉඳගෙන ඉන්න ශරීරය නැගිටිනවා සක්මනේදී ඔසවනවා යවනවා තබනවා මේ සෑම අවස්ථාවකම චේතනාව ඉදිරිපත් වෙනවා මේ චේතනාව අනුව ඒ ඒ ක්‍රියා පියවරෙන් පියවර සිදු වෙනවා කියන විදිහට යෝගාවචරය හරියට පොළව දිගේ ඇඟිල්ල ඇදගෙන යනකොට මේ පොළවේ කඩතොළු නැත්තම් දිගට ඇඟිල්ලයි පොළවයි ස්පර්ශ වෙලා තියෙනවා වගේ Tamange සිදුවෙන මේ නාම රූප ක්‍රියාදාමේ සතියෙන් ස්පර්ශය ලබාගෙන මේ යනවන යෝගාවචරය තුළ අත්පටිපත්‍ය අවිද්‍යාවක් නැහැ. නොදැක්කා වූ නොයලබුණා වූ නිසා පත් වෙන අවිද්‍යාවක් නැහැ. ඇත්ත ඇති හැටියෙන් දැකීමව ගොරෝසුවට හෝ සිද්ධ වෙනවා. එතකොට අඩුම තරමින් යෝගාවචරාගේ හිතට බොල් මත, කුහු මත, මති මතාන්තර රිංගාගන්න අවස්ථාවක් නැති වෙනවා. මෙද විදිහට කියනවනම් කෙලෙස් රිංගන්ටි ඉඳ නැති වෙනවා. අරමුණක් හිතක් අතර කඩතොළු නැහැ. සැලෙයිදි නැහැ. දිගට සතිය පවතිනවා. මේ විදිහට දිගට යනවනම් යෝගාවචරයාට අසතිමත් වීම නිසා අසමාහිත බව නිසා හිතට නිතර රිංගා ගන්න පුළුවන් බය සැක අනිශ්චිතතාවය කලකොල භාවය අඳුර නැති වෙනවා මේ අඳුරේ මේ කලකොල භාවයට අනිශ්චිත භාවයට කියනවා පච්චේ සම්මෝහය කියලා මේ දේවල් වෙන හැටි සාමාන්‍යයෙන් දැනෙනවා නමුත් මේව වෙන්නේ කොහොමද කියන එක තේරෙන්නේ නැති වෙනකොට නොදන්නකොට නොබලනකොට ඒකට හිතින්මවල එකක් ගන්නවා මේ නිසා මේ යෝගාචරයට පේන්නේ Taman කියන දේ Taman දන්න දේ Taman පිළිගත් දේ හේතු කාරණු සහිතවමයි වෙලා තියෙන්නේ ඇත්ත. නමුත් හේතු කාරණව තියෙන උනාට බොරුවක් නෙවෙයි. මේ නිසා බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මජාල සූත්‍රයේ දෙසටක් විසුදුට පහළ වීම සම්බන්ධයෙන් කතා කරනකොට කිසිම කෙනෙකුගේ වැරද්දක් බුදුරජාණන් වහන්සේ දකින්නේ නැහැ. උන්වහන්සේ සඳහන් කරන්නේ සබ්බත්තම් පස්ස පච්චපත් පස්සපච්චය සබ්බත්තන් පස්සපත්‍ය හැම කෙනෙක්ම යමක පිහිටලා යමක ස්පර්ශ කරගෙනයි කතා කරන්නේ. බොරු හෝ සාක්ෂියක් ඇතුවයි කතා කරන්නේ. මේ ඒ අත්තන්ගේ සමාධි මට්ටම. ඒ සමාධි මට්ටමට වැටෙනදී එයා ඒක සත්‍යයි ඒක යාගේ ධර්මයේ වශයෙන් යාගේ වාදයේ වශයෙන් යාගේ යාගේ මතයේ වශයෙන් ඉදිරිපත් කරගන්න. ඒ ඉදිරිපත් කරන තාක්කල් ඇත්ත කියලා දෙන්න අමාරුයි. සත්‍ය වූ සත්‍ය වූ ඒ පුද්ගලයා නිවනට යොමු කරන්න ආයුධයක් ඉදිරිපත් කරත් ඒ පුද්ගලයා ලෑස්ති වෙන්නේ නැහැ ඒක පිළිගන්න මොකද බොරු මතේ තාමත් දැඩිසේ අරගෙන තියෙනවා. මතවාදීකම දැඩිනි. මෙන්න මේ ස්වરૂපේ යෝගාවචරයට හොඳට වැටෙනවා ඉරියව් මාරු කරන වෙලාවල් වල එහෙම නැත්නම් සතිය කැඩෙන්න තියෙන අවස්ථාවල් දැනගෙන ඒ තුල සතිය දිගට පවත්වනකොට තේරෙනවා මේ මිත්‍යා ප්‍රතිපatti අවිද්‍යාව එහෙම නැත්නම් ප්‍රතිපatti අවිද්‍යාව වශයෙන් ඇත්ත ඇති හැටියට නොදැනීමත් ඒ නොදැනීම නිසා නැත්තක් ඇත්ත ඇතිතන ඉඳවල ඇත්තක් විදිහට බාර ගැනීමක් කියන මේ සුළු කාරණාව කොච්චර දුරට අපි හටලවනවද කොච්චරනම් සම්මෝහයකටපත් කරනවද කියන එක යෝගාචර තේරෙන්න පටන් ගන්නවා මේක භාවනා කරන අයද නම් විශේෂයෙන්ම කියන්න දෙයක් නැහැ. ඒක ප්‍රාර්ථනා කරලා නැති කරගන්න පුළුවන් පටලැවිල්ලක් නෙවෙයි. එක සැරයක් උත්සාහ කරලා නැති කරගන්න පුළුවන් පටලැවිල්ලක් නෙවෙයි. කීප වතාවක් උත්සාහ කරලා නැති කරගන්න පුළුවන් පටලැවිල්ලක් නෙවෙයි. අහල ක්‍රමේ හරියට දැනගෙන වැරදි වැරදි. නමුත් ක්‍රමේම විශ්වාස කරමින් අදහමින් නැවත නැවත කිරීමෙන්මයි නැති කරගන්න පුළුවන්. ඒ නිසා මෙවැනි ධර්මයක්. සාමාන්‍ය ලෝකේ භාවනා නොකරන අයට කිසිම තාලයකට අදාළ වෙන්නේ නැහැ ගැළපෙන්නේ. මේ භාවනා කරන යෝගාවචරයට තමන්ගේ භාවනාවේ ඉන්ද්‍රිය ධර්ම වල දියුණු තුන භාවයේ යම් තාක් තියනවාද ඒ තාක් මේ තුල ලොකු සාන්තියක් තියෙනවා. ලොකු විමුක්ති රසයක් තියෙනවා. මේ මොකද ධම්ම බවත්හාන ඥාන දක්වානේ යෝගාවචරයා සූර වෙලා තියෙනවනම් එතනින් එහාට ඒ ධර්මතාවයන් තුල ඇත්තා වූ එකිනෙක සම්බන්ධ වෙන ආකාර එක එක ධර්ම එක එකට ප්‍රත්‍ය වෙන ආකාර පිළිබඳ ඇති සැකයට මේ ධර්මය උදව් මග එලි කරනවා කලින් කරනවා මේ නිසා යෝගාචරය ධම්මවත්තාන අවස්ථාව එහෙම නැත්නම් සංපජඤ්ඤ අවස්ථාවට එනකොට ඒ ලබාගත් ආ වූ සම්පජඤ්ඤයේ පුළුවන් තරම් විසදව පැහැදිලිව ලොකුවට අත්දැකීම් රස කරගන්න ඕනේ. මේ වෙනකොට වෙනකොට තමයි තේරෙනවා කවමදාකවත් කර්මස්ථාන සුද්ධ කරන වෙලාවේදී හොඳ විතරක්ම නෙවෙයි දකින්න හම්බෙන්නේ. තමයි කෙලෙස් ඇති වෙන හැටි හොඳ පැහැදිලිව වැටෙනවා. ඒ කෙලෙස් පවතින හැටි හොඳ පැහැදිලිව වැටෙනවා. මේ කෙලෙස් වලින් තමයි පෙළෙන හැටි ඒ කෙලෙස් වලින් Taman පීඩාවටපත් කරන හැටි හොඳට වැටහෙනවා. ඒ දිහාම නොසලී බලාගෙන ඉන්නකොට කෙලෙස් පහවියන් හැටි වේදනා දුක සුඛ වශයෙන් වැටෙනවා. පිටිවිලි ඇවිල් වඩ දෙන හැටි වැටෙනවා. නමුත් මේ වැටහීම විෂදව සිදුවෙන්න සිදුවෙන්න කොච්චර හිතවිලි ආවත් කොච්චර ධර්ම වේදනා ආවත් කොච්චර කෙලෙස් මතුණාවත් යෝගාවචරය දකින්නේ ධර්ම වශයෙන්. එනිසා කමඨාන් සුද්ධ කරනකොට යෝගාවචරය දක්ෂ යෝගාවචරයගේ විස්තර අහගෙන ඉන්නකොට හරිම ආසාවක් ඇති වෙනවා. අහගෙන ඉන්න උනන්දුවක් ඇති කරනවා. මොකද මේ යෝගාවචරය දැන් අර පරණ තිබුණු රුචි අරුචිකම් හොඳ නරක මති මතාන්තර බැහැර කරලා ඍජු ධර්මයට කෙලින්ම මූල දීලා භාවනා කරන කෙනෙක් බාටපත් වෙනවා. මේක වෙන්නේ භාවනාවේ නිර්වද්‍යකම නිසා. භාවනාවේ නිර්වද්‍යකම වගේම මේක සත්‍යයි මේක සම්‍යක් දෘෂ්ටියයි මේක ඤෙය ධර්මයයි කියලා වැටහෙන කෙනා කතා කරනකොට වෙනස්. එහෙම නැති කෙනා සෑම වෙලාවකදීම අරමුණු වින්දන තෝරන්න බේරන්න යනවනේ මේ පුද්ගලයා කතා කරන දේවල් පොතකින් බලාගෙන කියවන්න වගේ ගතියක් අනුන්ගේ දෙයක් කොපි කරලා කියවන්න වගේ ගතියක් එන්නේ. ඒ තුල නෑ ධර්මය අවබෝධ කරගත යුතු කොටස එහෙම නැත්නම් සත්‍යය සම්‍යක් දෘෂ්ටියට මදහැත්ව සලකන ගතියක් නැහැ. ඒ මොකද කාරණාවල ගන්න නිසා. මේ නිසා සම්පජාඤ්ඤයේ සම්පූර්ණ වර්ධනේ බාධා වෙන්න ඉඩ තියෙනවා. මේ නිසා යෝගාවචරය හැම වෙලාවෙදීම මේ සුතානුග්‍රහිතේ හොඳට ධර්ම වලට අහුම්කම් දීලා ඒක හොඳට සාර්ථක කර ගැනීම ඉතාමත් වැදගත්. එතකොට Taman දැනට ඉන්න මට්ටම පිළිබඳ හොඳ තහවුරුවක් ඇති වෙනකොට ඒක විලංග විසදව වැඩි. අතිපත්‍ර විහිදි වැඩි. මේ විදිහට වැඩෙන්න වැඩෙන්න යෝගාවචරයට සත්‍යයේ පිළිබඳ මේ දේවල් වෙන්නේ කොහොමද මේ දේවල් වලට අදත්හානිය ලැබෙන්නේ කොහොමද කියන ධර්ම එකිනෙක එකිනෙක විස්තරින් පටන් ගන්නවා ඊට කලිමුත් අහලා තියෙන විදිහට මේ හේතු ධර්ම බාහිරින් එන්නේ නැහැ මේ හේතු ධර්ම එන්නේ අර ධර්ම වවත්තාන අවස්ථාවේදී Taman තේරුම් අරගත්තා වූ මූලික වශයෙන් දෙකට කොටස් කරගත්තා වූ නාම ධර්මය සහ රූප ධර්ම අතරින් පමණයි ඒ නිසා යෝගාවචරය මතුවෙන මතුවෙන අරමුණේ නාම ධර්ම රූප ධර්ම වෙන් කර ගැනීමේ ශක්තිය පවතිනවනම් ඒකම ජීවිතය කර ගන්නවනම් ඒකම සම්‍යක් දෘෂ්ටි කර ගන්නවනම් ඒකම සත්‍ය වශයෙන් සලකා ගන්නවනම් නාම දොරත් නාම රූප ධර්ම වෙන් කිරීමේ ශක්තිය ස්ථූර භාවය වැඩි කර ගන්නවා එතකොට යෝගාචර තේනවා මේ දේවල්මයි එකිනෙක පටලැවීමෙන් එකිනෙකාට අන්‍යමඤ්‍ය වශයෙන් හේතු වෙනවා ඒ නිසා හේතුඵල ධර්මයේ මූල ධර්ම වශයෙන් ගත්තත් හතරයි තියෙන්නේ. මේ නාම ධර්මම තවත් නාම ධර්ම ඇති කිරීමේ ශක්තිය තියෙනවා. ඒ නිසා නාම ධර්මම නාම ධර්ම වලට හේතු වෙනවා. නාම ධර්ම වලට රූප ධර්ම ඇතිකරන්ට හේතු වෙන්න පුළුවන් ශක්තිය තියෙනවා. ඒ නිසා නාම ධර්ම නිසා රූප ධර්ම පහළ වෙනවා. රූප ධර්ම වලට නාම ධර්ම ඇති කරන්න පුළුවන් ශක්තිය ඇති කරන්න පුළුවන් හේතුව තියෙනවා ඒ නිසා රූප ධර්ම නාම ධර්ම වලට හේතු වෙනවා රූප ධර්ම රූප ධර්මම ඇතිවීමට හේතු වෙනවා ඒ නිසා රූප ධර්ම රූප ධර්ම වලට හේතු නාම නිසා රූප පහළ වීම නාම නිසා නාම පහළ වීම රූප නිසා රූප පහළ වීම රූප නිසා නාම පහළ වීම කියන මේ හතර ආකාරය වෙන විදිහකට කියනවා නම් තමයි මුලින්ම පැහැදිලිවම තේරුම් කරගත්තා වූ මේ නාම දෝප ධර්මයන් අතරම අන්‍යමන්‍ය වශයෙන් එකිනෙකාගේ හේතු වීමමයි මෙතර පවතින්නේ. ඒ නිසා යෝගාවචරයා නාම රූප ධර්ම වෙන් කර ගැනීමේ සූර භාවයේ නැතිනම් මේ පත්‍ය තේරුම් ගැනීම තාම පටලැවෙන ස්වරූපේ තියෙනවා. සැකසහිත භාවයේ තියෙනවා. අනිස්තිර භාවයේ තියෙනවා. ඒකදෝ මේකදෝ කලකොලව පවතිනවා. මේකට කියනවා සම්මෝහය කියලා. මේකට කියනවා පච්චේ සම්මෝහය කියලා. මේ පච්චේ සම්මෝහය නැති වෙන්න නම් ධම්ම වවත්තාන ඥානීය සූර භාවයේ තියෙනවා. එතකොට පච්චේ වවත්තාන ඥානීය පහළ වෙනවනම් අර ධම්ම සම්මෝහය කියන අන්ධකාරය දුරු කරනවා. අන්ධකාරය දුරු කරනකොට යෝගාවචරයට බාහිරේ යැපීමක් නැතුව බාහිරේ හොයා යාමක් නැතුව මේ ෂඩින්ද්‍රිය තුලම මතුවෙන තාක් මතුවෙන නාම ධර්මියෝ රූප ධර්මියෝ ඒ මතුවෙන නාම රූප ධර්මයන් නිසා තව තවත් නාම රූප ධර්ම පහළ වෙන හැටි ආකාර විදිහට මේ ප්‍රත්‍යය බවත්ථානෙ සිදු කරගන්න පුළුවන්. ඒ වෙන විදිහට කියනවා නම් මේ ප්‍රත්‍ය දැනගැනීමේ ඥානෙට අවශ්‍ය කරන අදුම කැඩුම ටික සම්පූර්ණයි. ඒ නිසා තේරුම් ගන්න ඕනේ මේ தත්ත්වක භාවනාවේ අධ්‍යක්ීම් දැනටමත් ඇති ඇත්තොත් ඒ සඳහා සූදානම් වෙන ඇත්තොත් තේරුම් ගන්න ඕනේ මේ මට්ටමේ ඉතාමත්ම ආදරයෙන් සාදරයෙන් සැලකිල්ලෙන් ගෞරවේ රැකිය යුතු මට්ටම. වෙන විදිහට කියනවා නම් එකම එක විචල්යක් මත පහළ වෙන දෙයක් නෙවෙයි. හේතු කාරණු රාශියක් පෙළ ගැස්වීම නිසා පහළ වෙන දෙයක්. ඒක විශ්වාස කරන්න ඕනේ. ඒක අදාහ ගන්න ඕනේ. මේකමයි සම්‍යක් දිට්ඨිය. මේකමයි සත්‍යය. මේකයි ඤේය ධර්මයේ කියලා ඒ නාම රූප ධර්මයන් නැත්තම් අරමුණු වල ධර්මතාවයේ පහළ වෙනකොට මේ සෑම අරමුණක්ම තව තවත් කඩ කඩ තව තවත් කොටස් කර කර මේ සෑම දෙයක්ම විසදකත්වයක් මේ තෝරනවා නම් යෝගාවචරයට ඒ කොටස් කරන වාරයක් වාරයක් පාසා ඒ තුල ඇතිවෙනා වූ පත්‍ය ධර්ම වටහා ගන්න පුළුවන්. මේ නිසා කොච්චර දුරකට මේක තමංගේ අනාගතයේ නිර්වද්‍ය භාවයට විෂද භාවයට පැහැදිලි භාවයට ඇති වෙනවද කියනවනේ අර දෙසටක් මිසදිටු ඇති කරන මූලික පදනම කුකුරවල දාන්න පුළුවන්. දෙතරවල දාන්න පුළුවන්. මේ නිසා යෝගාචරය කවදාකවත් අහේතුක දිට්ඨිකාරයක් වෙන්නේ නැහැ. මේ දේවල් මේ නාම රූප ධර්ම පහළ වෙන්නේ කිසියම් හේතුවක් නැතුව. එහෙම කියාගන්න හේතුක වාදයට වැටුනොත් ඒ පුද්ගලයා මේ මරණයෙන් මත් ඔක්කොම ඉවරයි. ඒ නිසා මේ මැරෙන්න ඉස්සරලා මේ ලෝකේ කියන්න ලබන්න පුළුවන් සෑම සැපයක්ම අපි ලබා ගත යුතුයි. ණය වෙලා හරි කමන්නේ උතුම් ආහාර වැළඳිය යුතුයි කියා ගන්න විදිහට අදාන ගායව අන්තනෝමතිකව අනුන්ගේ ගැන කිසිම තැකීමක් නැතුව කටයුතු කරන පුද්ගලයා බාටපත් වෙනවා. ඒ වගේම විසම හේතුක දික්ටි ගන්නෙත් නැහැ. Taman නොදැක්ක නිසා, Tamanට පැහැදිලි නිසා අතින් දරා ගන්නෑ. මේ දේවල් මට ඉඳගන්ට හිතක් පාලන බව හැබෑව නමුත් එක පාරකට බලනකොට මට ඉඳලෙනවා. මේ නිසා මේ සාර බලධාරී දෙවියෙක් මාව ඉඳෙව්වා. ඒ නැත්නම් මේ දෙවියන් වහන්සේ මගේ මේ ඇතුලේ ඉන්න ආ වූ සත්‍යයට අණකිරීම නිසා ඒ සත්‍යය ඉඳගත්තා. අන්න ඔය විදිහට පිටින් මවාගත්ත විෂම හේතුක දික්ටි ඇති වෙන්නේ ඒකකුත් නැහැ. එහෙම නැත්නම් සමහර ඇත්තෝ මේ සෑම දෙයක්ම වෙන්නේ අතීත කර්ම නිසායි. මේ නිසා අපිට මේකෙන් බේරුමක් නැහැ. ගැළවුමක් නැහැ නිරෝධ හයාගෙන තේරුම් කරලා විස්තර කරගත්තට මේන් විමුක්තියක් නැහැ කියලා ඔක්කොම උබ්බේගත හේතුක ditthිවාදය කියලා පෙරකලා වූ දේවල විපාකමයි මේ තියෙන්නේ. මේකෙන් ගැළවුමක් නැහැ. උක හොයලා වැඩක් නැහැ. පිළිසිඳ දැනගෙන වැඩක් නැහැ කියලා යටත් වෙලා ඔක්කොම යටත් කරලා දීලා දාලා බය ආදුව ගත කරනවා. මේ தත්තරපත් වෙන්න ඕනෙත් නැහැ. මොකද බුද්ධ දේශනාව අනුව කර්මයක් එක හේතුවක්. රූප ධර්ම පහළ වෙන්න හේතු හතරක් තියෙනවා. කර්මජ, චිත්තජ, කුතුජ, ආහාරජ. කර්ම නිසාත් පහළ වෙනවා. හිත නිසාත් පහළ වෙනවා. ආහාර නිසාත් පහළ වෙනවා. ඍතු නිසාත් පහළ වෙනවා. නමුත් පහළ වෙන්නේ වර්තමාන මොහොතේ අස්පනාවිද. ඒ නිසා ධනවත්හාණය කරනකොට යෝගාවචරයට වැටෙනවා මේ තමයි හිතින් රූප පහළ වෙන හැටි. නාමයේ නිසා රූප පහළ වෙන හැටි. මේ නිසායි ආහාරයේ රූප පහළ වෙන හැටි. ආහාරයට පස්සේ ඉඳ ගත්තාම යෝගාචරයේ කඳ කෙලින් ධානයෙන් පුළුවන්. නිස්සාරණ වනයේ ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපාද ගරු උදවිදේකම ධම්මජීව ස්වාමීන් වහන්සේ